ගයි ශිල් දිනාටම පෙරුවන් සරණයි අපි විනාඩි 5ක් විතර කල්ලාතුව රැස්සිට බව පේන තියෙන්නේ. ඒ කියන්නේ අපිට අවුරුදු විනාඩි 5ක විතර කාලය ලැබෙයි ධර්ම සාකච්ඡාවේ නැත්නම් ප්‍රශ්න උත්තරාත්මක වැඩ පිළිවෙල සඳහා. ඉතින් මේ ඊට සූදානම්ක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ කෙසේ නමුත් ඒ වැඩ පිළිවෙල යද්දී කාට හරි අතරමැදදී අදහස් මත කතා ප්‍රකාශ කරන්න තියෙනවා නම් ඒ විරුද්ධ තියාගන්න ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්න ඉක්‍රම සාදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ අතරමැදම ලිඛිත ප්‍රශ්න අනුව අපි සාකච්ඡා වාරේ පවත්වාගෙන යමු. ගරු ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ග ඥානයට පෙර අත්දකින නව මහා ඥාන අයත් නව මහා ඥාන මාර්ග අවස්ථාවලදී අධ්‍යක්ෂ දෙයක්ද නැත්නම් සෝවාන් මාර්ගයට පෙර පමණක් ලැබෙන ඥානයක්ද මේ පැහැදිලි කර දෙන්නේ පැහැදිලි කරන මෙන් කවුරුන් ඉල්ලා සිටිමි අත වශයෙන්ම මේ සත්‍ය විසුද්ධි ක්‍රමයට යනකොට පටිපදා ඥාන දර්ශන විසුද්ධි ඥාන දර්ශන විසුද්ධි කියන ටික තමයි ඔය නව මහ විදර්ශන ඥාන වැටෙන්නේ අනේ ඥාන ටික ටික ටික ටික ටික කල්පනා සම්පූර්ණ කරමින් කරමින් යනවා එනවා යනවා එනවා කරගෙන කරගෙන තමයි යන්නේ ඒ නිසා යම් කිසි කෙනෙකුට මාර්ග ඥානෙ ලැබෙන අපි හිත පරියන්කක ලැබෙනවයි කියලා ඒ ලැබෙන තෙක්ම දන්නේ නෑ මේ සම්පූර්ණ වී යන්නේ දවසින් දවස ඒ විදර්ශනා ඥාන කියලා දන්නේ නැහැ. නමුත් දවසක Tamanට තේරුනොත් අතිවිශේෂ පිරිසිදුකමක් අතිවිශේෂ සමාධිය ලැබිලා හැබෑ වෙනසක්. ඒක නැවත නැවත කරනකොට ඒක හැබෑ වෙනසක් බවට තේරුනොත් ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා යාට තේරෙයි කියලා මේ ආසන්නයට මම ඊයේ ගියයි කියන්නේ. එදාට තේරෙනවා ඊයේ ඊයේ මම මෙතෙන් ගිහිල්ලා ආවා නේද? ඊටිසදාසේ කිට්ටුවට ආවා නේද කියලා යම් කිසි වෙනසක් ඇති වෙච්ච දවසේ තේරෙන්න පටන් අර ගන්නවා. එතකම්ම දන්නේ නැහැ මේ ඉස්සරහට යනවද පස්සට යනවද දන්නේ නොදන්නා ශේත්‍රෙට ටිකක් ගිහිල්ලා ආයෙ දන්නා ශේත්‍රෙට යනවා. ආයෙ පහුවෙන්න ආයෙ නොදන්නා ශේත්‍රෙට යනවා. ආයෙ එනවා. ඒ යන ගමන් වලදී සංකාරූපික ඥානෙ දක්වා තියෙන ඥාන හැම එකක්ම විවේක නිශ්චිතව විරාග නිශ්චිතව නිරෝධ නිශ්චිතව පට්නි සංකාරණ පස්සිය බලනතේ මාර්ග ඥාන වල කියලා පැමිණීමක් වෙන්නේ. ඒ නිසා එක සැරයක් බැලුවට විවේක වෙන්නේ නැහැ හිත. විරාග වෙන්නේ නැහැ. නිරෝධ වෙන්නේ නිසා ඒ ඥාණයෙම දහස්වර කෙරිලා කෙරිලා කෙරිලා ඉදිරියදා දෙයක් වඩටපත් වෙනවා. ඉතින් අවසාන ඥාණයට යන්නේ ඊට ඉස්සෙල්ලා ඒවා ඒ වගේ නැවත නැවත නැවත නැවත වෙලා ඒකේ පළපදියක් වුණා දවසේ. වශී කරගත්ත දවසේ තමයි. ඒ නිසා මේ ප්‍රධාන වෙනසක් වෙනකොට ඊට ඉස්සෙල්ලා හම්බ වෙන ඥාණය බොහෝ ආරයක් දැකලා හුරු වෙලා තියෙනවා. ඒ වෙන වෙනස වෙන දවසේ විතරක් නෙවෙයි ඒක වෙන්නේ. ඒක නිකන් හිතේ උපමාවට කියන්නේ ග්‍රීස් ගහේ නගින උපමාව තමයි. අවුරුදු දවසේ ග්‍රීස් ගහේ නගින්න ගියාම ඒ මුල් මුල් හරියදී තියෙන ග්‍රීස් අත තිබ්බ ගමන් මනුස්සය වැටෙනවා. ඒ ටික වෙන්නට පස්සේ එතෙන්ට යනකම් යන්න පුළුවන් ඊගාසට ගිහුවම ක්‍රිස් ටික අල්ලගෙන වැටෙනවා. ඉතින් අන්තිම තැනට යනකම් අලුත් ක්‍රිස් ප්‍රවේගයකට අත තිබ්බ ගමන් ලෙසලා වැටෙනවා. තරගීතර තමයි තියෙන්නේ. ඉතින් මිනිස්සු hinaවේ. මිනිස්සු hina වුණාට මේ යම් ප්‍රමාණයක් දිස් ගැලවිලා. අනිත් දවසේ එතෙන් යන ගුණම් අද උපින් අත තිබුණා ලිස්ලා ගන්න. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අත දාලා කොන අල්ලන්න පුළුවන් තරමට යනකොට මුළු ගහේම තුන විශ්ිවර. ඒක වෙන්නේ අල්ලන අල්ලන දිස්නේ වැටෙන්නේ. ඉතින් මේ වගේ තමයි මාර්ග ඥානෙට යනකොට විග්‍රහ සූත්‍ර කරන සූත්‍ර කරන යනවා වගේ තමයි වෙන්නේ. යනකොට ඒක හුරු දෙයක් වගේ. කුරුදාක් වඩපත් වුණාට පස්සේ අවසාන එක මේ වෙන්නේ අහම්බයක් එහෙම නැත්නම් ඒක ශීලාවයක් හිතුව නැති එකක්. නමුත් ලොකු ස්වාමීන් වහන්සේ ඒක බණකදී කියනවා මේ එතන ඉඳලා මේම ලොකු වෙනසක් ඇති වෙලා ඒක තමන් විතර යන්න දෙන්න පුළුවන් තරමට වශී කරගත්ත අවසේ තේරෙයිලු. ඒ ඉඳ ගන්න දවසේට මට හොඳට දැන් බලනකොට ඊට ඉස්සෙල්ලා දවසෙත් මම මේකට ලෑස්තිලා ආසන්නට ගිහිලා ආපු බවක් ඉඳ ගන්නකොටත් තමයි දන්නේ මේ මා මේ මේ පරියන්කේ වෙනසක් වෙදී උන්ට මේ පරියන්කට යනකොටම සුබ නිමිති පහළ වෙලා තිබිලා තියෙනවා. උනාට පස්සේ දවස් තමයි තේරෙන්නේ මේක මහා ලොකු දෙයක් නෙවෙයි කියලා පැමිණීම සිදු වුණාට එතෙන්ද යනකන් සූදානම් වීම දිගට දිගට වෙනවා. ඒක ග්‍රීස් ටයිල් කුමාරී මම හිතනවා මේ ප්‍රශ්නට උත්තරේ ලැබෙනවා. ආනාපානි නැති වී ඕටෝ පයිලටින් අවස්ථාවේ අනිත්‍ය ප්‍රතිපද විඥාණයට යන විට සිතට අරමුණක් නැතිදයි කරුණාකර පැහැදිලි කර දෙන්න. මේක ඇත්තටම මේ ප්‍රශ්න වලින් අහනට වැඩිය තමයි අත්දකින්න යොණ කරන්නේ. අහන එකේ තරද්දක් නැහැ මොකද මට මේක කියන්න පුළුවන්. මොකද මෙතෙන්ද යනකොට වෙන්නේ සංඥාස්කන්ධය හැරෙන එකයි. සංඥාස්කන්ධය හැරෙනවා කියලා අරමුණු ගන්නෙ නැහැ. අනිමිත්ත සමාධියකට යන්නේ. නිමිති නැති වුණත් අරමුණක් නැති වුණත් ඉන්න පුළුවන්. ඉස්සර එල්ලෙනවක් තියෙන එකයි. ඉතින් මේ ඇත්තටම අනින්ජ්‍ය ප්‍රතිබද්ධම වෙලා නැහැ හිත. නමුත් මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ගොරෝසු තැන ඉඳලා හිමිට මිට මිට ඒ ඉන්ද්‍රිය සහ ඉදරම් බැඳිච්ච අරමුණු ගෙව තමා ගෙවා ගෙවා ගෙව ගෙව යනකොට තැනකට එනවා ගොරෝසු හිතෙන් බැලුවොත් නම් අරමුණක් නැහැ. නමුත් සියුම් මොකක් හරි තියෙනවා. ඒකත් සුද්ධ වෙනවා හිත වෙනකොට. ඒයි අනිත් දවසේ ඒකත් සුද්ධ නැහැ. එහෙම යනකොට වෙනකොට වෙන්නේ අනිමිත්ත සමාධිය කියන අනිමිත්ත අපනිත සුද්ධිත කියන අනිමිත්ත සමාධිය ගන්නේ සංඥා ස්කන්ධය ප්‍රකට දේවල් හඳුනා ගැනීමේදී එව්වට පටබැඳි නම් දෙන ලේබල් කරන චරිතති අන්නේ චරිත වලට පේන පටන් ගන්නවා දැන් මේ පේන එකට ලේබල් එකක් දාන්න බෑ නමක් කියන්න බෑ මතකෙට යන්නේ නැහැ මේ ඒකේ මේ හැඩතල හොයන්න බෑ ඉතින් එතකොට පේන්න තියෙන්නේ අරමුණක් නැතුනම නමුත් අරමුණක් නැතිකම නෙවෙයි කියන්නේ කියනෙව්වට මේ සංඥාවක් ඇති කරන්න බෑ. හඳුනා ගැනීම සඳහා මාක් එකක් දාන්න බෑ. ඒ නැත්නම් විතක්කේ වැඩ කරන්නේ නැහැ. ਵਿਚාරේ වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ සංඥා ස්කන්ධයගේ ගෙවා දැමීමක් කියන්නේ. එතකොට මේකට නිකන් ඉගියක් වශයෙන් සරුවෙන් සඳහන් කළා කියනවා ලෝකයා ජීවත් වෙන සංඥාවේ නිච්ච සංඥාවේ සුඛ සංඥාවේ සුභ සංඥාවේ ආත්ම සංඥාවේ ඒ නිසා මිනිස්සු හැම දෙයකටම නමක් දාන හැම දෙයකටම ලේබල් එකක් දාන හැම දෙයක්ම අඳුනා ගැනීමට ලකුණක් තියෙන නිසා ලෝකයේ නමකින් නොකලෙසිච්ච දෙයක් ඇත්තේ නැහැ කියලා. ඒ තරම මිනිස්සයා ඒක නැවත අඳුර ගන්න මොකකට හරි කෙලෙසන. මේ ඉහඳ තියෙනවා, ගඳ තියෙනවා. නැවත අඳුර ගැනීම සඳහා ලේබල් එකක් දානවා. නිවනට යනකොට මේ ලේබල් දාන වැඩ පිළිවෙල ගෙවිලා යනවා. ඒක ඒක වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට හිත තියෙනවා ඒ අරමුණ නම් කරන්න බෑ. අපේ සංඥාවට අල්ලන්නේ නැත්නම්කට යනවා. ඉතින් ඒ නිසා ඒකට සූදානම් වෙලා ගියොත් මේ නිවන් මාර්ගය බව පේනවා නැත්නම් පේන්නේ අසරණ වුණා, තනි වුණා, පාළු වුණා, කොටු වුණා, අහු වුණා, රහෙන් අයින් වුණා වගේ නිකන් චක්ෂිත ගතිපල. ඒ අර මොකද නිමිත්තේ ඉඳ මනසට අනිමිත්ත කියලා කියන්නේ බය එළවන සුදු දෙයක්. ඒත් අනිමිත්තට යන්නේ නැතුව නිවන් දකින්න බෑ. එතකොට වෙන්නේ මොකද්ද? මේ තියෙන දේ කියා ගන්න බැරුවා. ගොළුව දැකපු හීනේ වගේ කියලා කියනවා. හීනේ දැක්කට කාටවත් කියාගන්න බෑ ලේබල් දාන්න බෑ. ඒක තමයි ඔය වෙලාවේ වෙන්නේ. ඒක මේ දහස්වර කරලා කරලා කරලා කාය ජීවිත නිර්පේක්ෂව භාවනා කරන කෙනෙකුට තේරෙනවා මේක ලෝකායත විෂයන් වල නැති ශේෂය. ලෝකායත විෂයන් හැම එකක්ම දුවන්නේ සංඥාවක්. හැම එකක්ම ලේබල් ගැනීම. මෙතන වෙලා තියෙන්නේ ලේබල් ගැනීමේ තියෙන දුර්වලකම තේරුම් ගන්න ලේබල් කරන සංඥාවක් දිවලා. ඒක තමයි ඔය ආනපානිය ආදී කාය සංඛාර වචී සංඛාර ගෙවා දැමීම සිද්ධ වෙනවා. කරු ස්වාමීන් වහන්සේ දුක්ඛ දුක විපරිණාම දුක සංඛාර දුක කරනවා පැහැදිලි කර ලෙස කරුණාව ඉල්ලමු. දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ කියන ලෝකයට වැටෙන සම්මුති ශක්තිය නැත්නම් සංසාර දුක් ඊට අමතරව තියෙන පිය විපයෝග දුක්ඛ අප්‍ය සංපයෝග දුක්ඛ ඥාති ව්‍යසන වස්තු ව්‍යසන ඒව බොහොම ගොරෝසු ඕලාරික දුක් කොට කියලා දුක්ඛ දුක්ඛ කියලා විපරිණාම දුක් කියලා කියන්නේ Taman නිත්‍යයි කියලා හිතාගෙනදී Tamanගේ පාලනයකින් තොරව වෙනස් වෙනවා දකින්නකොට Tamanට ලොකු මේ දුකක් ඇති වෙනවා අපි හොඳ විවස්ථාවක් කරලා හොඳ සමිතියක් ඇති කරලා ඒ ඒ ඒකේ විවස්ථාව කැඩෙනවා දකින්නකොට සමිතිය දුර්ලභ දකින්නකොට යටි කරපු මනසට ඇති වෙනවා බාඩුවක් වෙන්නේ නැහැ නමුත් මෙච්චර කරපු දේ මෙච්චර මම මහන්සිලා කැප කරපු දේ මම බලාගෙන ඉඳද්දි කැඩලා බිඳලා යනවා කියන එක වෙනස් වීම නිසා ඇති වෙන දුක විපරිණාම දුක කියලා සංඛාර දුක කියලා කියන්නේ මේ ලෝකෙ මේ තියෙන හැටියට කියන දෙනද අපි කෑල්ලක් අරගෙන ඒක මම මේක හදන්න ඕන කියලා යම් කිසි කොටසකට ප්‍රතිසංශෝධන ඉදපත්. එහෙම නැත්නම් මේ සකස් කිරීම කරන්න හදරි කියලා එයා බලනවා මේ මම සකස් කරපු දේ ප්‍රතිඵලදායකයි ලෝකෙ ස්තුති කරන්න ඕනේ මේක මෙහෙමයි. නමුත් ඒකෙම වෙන්නේ නැහැ. මම හැදුවයි කියලා වෙනසක් නැහැ. මම ඇඟිලි ගහුවත් නැත්නම් ඒක නරක වෙනවා. එතකොට මේ තමයි සංස්කරණය කරන ලද්ද අර විපරිණාමයටපත් වෙනවා දකින්නකොට වෙන මොනවා නැතුණක් කමන්නේ මගේ දේත් මේකට මේකට මට මම අත ගහපකටත් මෙහෙම වුණා නේද කියලා සංස්කාර දුකක් ඇති වෙනවා. ඒ මොකද ඒකට විශේෂයක් තමයි කරපු නිසායි ඒකේ වෙනස Tamanට ෆ්‍රිදේ. ඒක නිසා විසාකාව සෝවන් වෙච්ච උපාසිකාවක් එයාට දරුවෝ 20 දෙනෙක් ඉඳලා තියෙනවා. දරුවෝ විශිෂ්ටනාතරම හරිම ප්‍රසිද්ධයි. ඒ දරුවන්ගේ දරුවෝ 100 ගණක් ඉඳලා කියනවා. ඒ 100 මිඳලා තියෙන හොඳටම හුරු බූටි හුරකල් මේ මිනිබිරියක්. ඉතින් මෙයා වැඩියෙන්ම යාළුව ආදරේ. ඒ මිනිබිරිය එකපාරට මැරිලා. මැරිලා ගියාට පස්සේ ගිහිල්ලා සෝනේ දාලා එන ගමන් ඇවිල්ලා සරුවත්තරනාංශ ළඟට ඇවිල්ලි වෙලා එයාගේ ಗುಣ කිය කියා දැන් මේ අත්තම අඬන. අනේ ස්වාමීන් වහන්සේ මට දරුවොත් සිටියා, මුණුබුරොත් සිටියා, මිනිබිරියත් මේ වගේ කෙල්ලෙක් නම් හිටියේ නෑ. මට ඊට කොහොමද මේ කියන්නේ මැරුණා මම මේ ආවේ මේ සෝහනේ ඉඳලා ඉතින් බුදුහාමතුන ඔබ දන්නවනේ ඔක විපරිණාමයි ඔක දුකයි කියලා ඒවට අහන්න බෑ සෝවාන් වුණත් ඒ වුණත් අන්න ඉතින් බුදුහාමරණ සලස්නෝර කොච්චර ඉන්නවද කියලා ඒකට 8 කෝටියක් ඉන්නවා ඔය 8 කෝටියම දරුවෝ වුණොත් උඹට වැඩිද කියලා අහන්න මට ඒත් වැඩි නෑ දරුවන් වැඩිදෙන් අම්මලාට ඇති වෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවානේ සිංහල අම්මලාට මැටි වලන් ගත්තටයි දරුවෝ මැදුවටයි ඇති වෙන්නේ නැහැ කියලා රාහුල හඳුරුලි කියන පොතේ. දැන් ඉන්න කට්ටිය නම් ඉතින් කන්ට්‍රෝල් කරනවා. නැවත ඉස්සරහමලගේ හැටි. විසාකාවගෙන් තමයි ඔය ඇවිල්ලා තියෙන ට්‍රෙන්ඩ් එක. 8 කෝටියක් දරුවෝ නම් ඒතකොට බුදුහාමරතුන 8 කෝටිය බලගන්න සරතුරු කී දෙනෙක් මැරුණාද දවස්. ඔය 8 කෝටියම දරුවොත් ඔබ කී දෙනෙකුට අඬන්න වෙනවා. තමන් වැඩි පිරිසකට මගේ කියාගත්තත් ඒක මැරෙන්න බැරෙන්න අඬනවා. මොනවත් නැතුව කවුරුත් ඇති මනසට ඒ මරණ දුකක් එන්නේ තමයි සංස්කාර කරගත්ත කොටසට වෙනස් වෙනකොට තමයි දුක. දැන් අපි ජීවින පත්‍රයේ ජීවින පත්‍රේ බලලා මරණ දැනීම කියනකොට දුකේ නැහැ. මගේ දරුවා මැරුණා. එහෙනම් දුක. ඒ වෙලේ මගේ කියාගත්ත සංස්කාර නිසා ඒ වගේ ඒ දුකේ කෙනෙකුට ඔද්දල් වෙන තැන හැටි මොකද්ද මේක ඔක්කොම කියන තැන කාට ප්‍රේම කරත් අපි ඉස්සල්ලාම ප්‍රේම කරන්නේ Tamanටම තමයි. ආත්ම දෘෂ්ටි හරහා තමයි ඔය මම කියන එකෙන් තමයි මගේ කියන එක එන්නේ. ඒකට වෙන <coughs> ඒකට තට්ටු වෙනකොට රිදෙනකොට අර නහරේ දිදෙන. එනිසා කාට ප්‍රේම කරත් ඒ කොහොම කෙරුවක්වත් කරන්නේ කෑමට තියෙන ආදරේ කෑදරේ තමයි කොයි දරසය ආදරයටත් ඉස්සලා තියෙන්නේ. මට තියෙන කෑදරකම නිසා තමයි ඒකේ තියෙන හෙවණලි තමයි මේ මගේ කියලා පටන් ගන්නවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියලා දෙනවා උච්චින්ද සීනේ මට්ටනෝ උසුකං සාර්ධිකංව පාණිනා අතුරට බහැලා නෙළුමක් අතින් කඩා හෙලන්නාසේ ආත්ම තිනේ හැද ගලවලා දාන්න. එතකොට කෝකම අරමක් දෙයක්. මරණයක් විතරයි. සංස්කාර වෙන්නේ ඒ දේ මගේ කියාගත්ත නිසා. පොර්ණි ස්වාමීන් වහන්සේ ආනාපාන නොදිනියන අවස්ථාව මධ්‍ය ප්‍රතිපදාව ලෙස දේශනාවල කියවෙනවා. මේ තා ටිකක් පැහැදිලි කර දෙන මේ තාත් යටාර්ථ ඉල්ලා සිටිමි. මම කැමැති මේ මජ්ජේ සූත්‍රය මාර්ගයේ මේක කියන්නේ මජ්ජේ සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරනවා මොන මාර්ගුණක් වුණත් රූප නාම වෙන්න පුළුවන්. නැත්නම් රූප වශයෙන් වේදනා වශයෙන් සංඥා සංස්කාර කියන මොන අරමුණක් ආවත් අරමුණ සාමාන්‍යයෙන් පුහුණු මනස දකින්නේ මෝරච්ච අවස්ථාව. ගතුනවත්තා දකින්නේ ඒකට වෙනින් බලන්න එපා. ඒ නිසා අපි අරමුණක් කියලා කියන්නේ මේ දිච්ච වෙලා. ආස්වාද ප්‍රස්වාසී ආස්වාසී කියලා කියන්නේ මේ දිච්ච ආස්වාසී ඝන බහල විච්ච ආස්වාසී. එතකොට ධර්මචනාච කියන ඔබට මේක මේ ආස්වාසී ඇති හැටිය දකින්න නම් ඇති වෙන තැන බලන්න. ගුරුසු තනින් පටන් අරගෙන ඇති වෙන සියුම් තැනට හිත යොදන්න. එළඹ හිටින්න. එනකොටම දකින්න උත්සාහ කරන්න. එතකොට දවසක් එයි ආස්වාසී හට ගැනීම සහ ආස්වාසී කියන දෙකම දකින්න බලන්න. ඒක තමයි කියනවා පච්චේ පරිග්‍රහ ඥානය කියලා අරමුණ සහ අරමුණේ හට ගැනීම. ඉතින් මේ දෙක අන්ත දෙක වශයෙන් උත් මේ ඇතිවෙච්ච අරමුණ ගෙවා දැමීම නැති වී අනේක මධ්‍යම ප්‍රතිපදාවක් වශයෙන් උත් ඒ මධ්‍ය සූත්‍රයේදී පෙන්නනවා. ඒ කියන්නේ අපි ආස්වාසිය බල්ල බල්ල බල්ලා මුල බලන්න හටගන්ම බලන්න ලාවට මතුවෙන හැටි බලන්න තරම් සතිය අප්‍රමාදී යෙදුවොත් අපිට දවසක තෙරේ නැති තැනකින් ආස්වාසිය පටන් අරගෙන ගොරෝසු වෙන හැටි. අන්න ඒ දෙක අන්ත දෙක වශයෙන් සලකන්නේ කියලා කියනවා. නැද ඒකාන්තයක් මුල ඒකාන්තයක්. එතකොට මේ මැදට ඇවිල්ලා ගෙවිලා යන තැන සියුම් වේගන යන තැන නොදැනී යන තැන තමයි මධ්‍යම ප්‍රතිපදා වෙන්නේ. එතන තමයි නිරෝධ සත්‍ය කියන්නේ. ගෙවා දාන. නිරෝධේ. ඒක බලන්න බෑ අපිට මොකද අපේ හිත කැමති නෑ නැතිවීම දකින්න නිසා බුදුහාම කියන අපේ හිත කැමැති ඇතිවීම පෙන්වන. පටන් ගන්නවා පෙන්වන. ඒකට පටන් ගන්න මේ ඉඳලා මැද දක්වා යනකොට නැතිවීම දකින්න කිඹේ සිද්ධ වෙනවා. පටන් ගන්න සහ මැද අන්ත දෙක වශයෙන් ගෙවා ගන්න අවස්ථාව නිරෝධ සත්‍ය ගෙවා දැමීම මධ්‍ය ප්‍රතිපදාව චිත්තත මුලැමැදාග දැකීමේදී මුලැමැද දෙක අන්ත දෙක අග මධ්‍ය ප්‍රතිපදාව කියලා මේ මධ්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා ඒ කායන ප්‍රශ්න සම්බන්ධ කරන ගන්න. භාවනා නොකරන අවස්ථාවලදී ධර්මයේ සීකරනකොට සමාධි tattweට පස්සේ එවිට ඇතුළත ලොකු සලනයක් ඇතිදී මෙවැනි අවස්ථාවලදී කුමන විදිහේ මනසිකාර කුමන විදිහේ මනසිකාර කළ යුතුයි උපදෙස් දෙන්න ලෙස ගෞරව ඉදමි ආරණිලා සිටිනේ එතකොට ඒ කියන්නේ අර ඇතුළත සලනේ දිහා බලන්න ඕනේ මේ ඒක මොකද අත්දැකියක්ක් නේ ප්‍රත්‍යක්ෂයක් නේ ඒ සලනේ දිහා බලන්න ඕනේ එතකොට ඒකට ආසන්න කාරණාව තමයි ඒ ධර්මයේ මෙනෙහි කරන එක වෙන්න ඇති. නමුත් ඒ ඉස්ලාම් කියන්නේ තමන් අත්දකින චලනය හොඳක් වශයෙන් නරකක් වශයෙන් නැතුව මධ්‍යස්ථ හිතින් චලනය බැලීම තමයි උපදේශක වශයෙන් කියන්නේ. කරු ස්වාමීන් වහන්සේ ඇස කන නාසය දිව කය තුලින් දකින විඥාන එක්ක කවයව තුලින් නොවේ සම සම ලෙසට දැනේ. කොතන කොහොම සිරවි යද්දයි දයාවෙන් කියා දෙනු මැනවි. ඉතින් මම ඉන්නවනම් හිර වෙලාම තමයි. මේක ඉතින් අය අහන්න දෙයක් නැහැ මම කියලා කියන්නේ මේ හිර වෙලා. ඒ කියන්නේ විඥානයේ මේ කුණ්‍යයක් ගහගෙන තියෙන්නේ. ඒ කුණ්‍යනේ ගැහුවන ඒ කුණ්‍යනේ වටේ තමයි ටික ටික කැරකෙන්නේ. ඒක නිසා මේ මට්ටම අර ඉදුණන් රස විඳින අවස්ථාව තරම් ගොරෝසු නෑ. නමුත් මේක දැක දැක දැක දැක මේ විඥානීය ඇහැට කනට නාසයට කයට දුවන්නේ කාර්ය න්‍යාය පත්‍රයද කියලා පොඩ්ඩක් බලන්න කිසිම එහෙම න්‍යාය පත්‍රයක් නෑ මේක තන්නේ කර මොසණ්ඩාල කාලසටහනකට වැඩ කරනවා. අන්න ඒක තේරුම් ගැනීම තමයි ලැජ්ජ වෙන්න කාරණාවක් නෙවෙයි අනාත්මය කියලා කියන්නේ අපිට මේක ආන්දිවට්ටු කරන්න බෑ. ඒ නිසා දැන් හිර වෙලා තියෙන්නේ මේ කියන එක හරිනම් ආමිෂ සැප හොයන එක නෙවෙයි. නමුත් ධර්ම කර්ම වල මේක නරක දෙයක් නෙවෙයි. මේක දිගට කරගෙන කරගෙන යන්න ඕනේ. මේ යන වැඩ පිළිවෙල මගේ මනාපෙද එහෙම නැත්නම් ධර්මතාවයක්ද මේ ධර්මතාවයේ මගේ හිතසුව පිණිසද මම වැඩ කරන්නේ මේක පිණිස කියලා බැලුවොත් පාලනයක් යටදී කියනකට වැඩිය නැටති නෑ කියන එක තමයි තේරෙන්නේ. න්‍යාය පත්‍යක් නැතුව තමයි මේක දුවන්නේ. අන්න ඒක තේරුම් ගන්න තරම් අපේ හිත එඩිටර වෙන්න. අඩාලන යන්න තරම් අනාත්මය පිළිගන්න තරම් හිත එඩිටර වෙන්න ඕනේ. ඒක තමයි අනිකුත් ගුණ ධර්ම ටික අපිට උදව් කරන්නේ. මම ආනාපාන සතිය ඉන්නකොට ඇහ කන දිව නාසය ශරීරය යන අරමුණු වලින් මිදී සිටින විට සිත සියුම් වෙනවා ඒ විට මට හිතෙනවා මේ සියුම් තනින් මිදෙන්න ඕන නේද කියලා. ඒ හිතන හිතත් මම වෙලා නේද කියලා එතනත් මම අතහැරලා නැවතනත් සියුම් තැනට වැටෙනවා මේ ගැන ටිකක් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉතින් මේ වගේ භාවනා ක්‍රමේ නිසා තමන්ම තමන් ප්‍රශ්න තීරුම් අරගෙන තමන්ම තමන් ඉදිරියට යන්න පුළුවන් නම් ඒ සියුම් වීම දවසින් දවස වැඩි වැඩියෙන් කුරු දෙයක් වඩපත් කරගෙන ඒ මේ ක්‍රමසහවිදි දියුණු කරන එක තමයි කරන්න තියෙන්නේ. එතකොට ඒකට කියනවා පාටි විපස්සනාව කියලා. ඒ ඇතිවිච්ච හිත ඊගාව හිතෙන් බලනකොට පේනවා මේක මේ විදිහට හිර වෙලා තිබුණේ කියලා. ඒ හිර වෙලා කියන දකින්න හිත ඊගාව හිතෙන් දකිනවා. එහෙම මේ මේම පිටිපස්සේ පිටිපස්සට දල බල යනකට පටිවිපස්සනාව කියනවා. ඒක ඉක්මන් කරන්න යන්න එපයි කියලා කියනවා. හිමීට පිට පෙනෙද්දි දිගට දහස්වර දැකනකොට දැකීම තුලින්ම අපි මේ පද්ධතියෙන් නිදහස් වෙනවා. පද්ධතියෙන් ස්වායත්ත වෙනවා. පද්ධතියෙන් ස්වාධීන වෙනවා. ඒක නිසා අපිට අනුග්‍රහ කරන්න වෙනවා. නැවත නැවත වෙන්න හොඳ දෙයක් කියන එකයි කියන්නේ. Uh, ගරු ස්වාමීන් වහන්සේ රූපං ජීවති මච්ඡානං නාමගොත්තං ජීවති uh, රූපං ජීවති මච්ඡානං නාමගොත්තං ජීවති නාමයක් රූපේ මෙන්න දිරනවා නේද ඔය ඇත්තටම ඉතින් අර රූපයේ දිරීම රූපණ ලක්ෂණයම පේනවා විනාශ වෙලා යනවා නමුත් නාමය කියලා එහෙම රූපාකාරයක් වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා ඒකේ නාම ධර්ම වල දිලාගෙන uh, යන්න දෙයක් නැහැ නමුත් නාම ධර්ම කියන්නේ ස්ථිර දෙයක් නෙවෙයි. ඒකත් කාලානුරූපව විනාශ වෙනවා. ඒකට විපරිණාමය කියන මිසක ජීර්ණවා කියන වචනේ පාවිච්චි කරනවා. ජීවිත කියන වචනේ පාවිච්චි කරන්නේ රූපයත් එක්ක තියෙන රූපේ තියෙන මේ විපරිණාමයට අපි කියනවා රූපණ ලක්ෂණයට ජීර්ණ ගතිය කියලා. නාමයේ නෑ ඒක ජීර්ණ ගතිය අපි පරිණාම විපරිණාම ලක්ෂණය. ඒ ව්‍යාකරණ වචනේ විතරයි වෙනස වෙනවා. ආනාපාන සති භාවනා වැඩිමේදී ආස්වාද ප්‍රසආද උලංගල දැනෙන අතර විතර විවිධ සිතිවිලිද මතුවේ. මේ දෙකම එක විට සිටින බව දැනි නැවත මම දැන් මෙතන කියා මිනේ කළ විට අරමුණ නැත්නම් අරමුණු වරාගත සුලංගලට නැවත හිත පීඩයි. මේ විවිධ අරමුණු 100ට නැගීම නතර කර හැකි කෙසේ? මගේ චර්ිතේ විතක්ක චර්ිතයක් වා වැටේ. එවැනි චර්ිතයකට ආනාපාන සති භාවනා ගැළපෙයිදයි කර්ණාවෙන් පැහැදිලි කර දෙන්නේ ඉල්ලමි. අතරම කියනවා නම් ආනාපාන සමාධි භික්ෂුවේ මහපල මානසංසා විතක්ක උපච්ඡේදය කියලා බුදු දේශනාවේ සඳහන් කරලා තියෙනවා විතක්ක කපන්නමයි ආනාපාන කියන්නේ. ඉතින් මේකෙන් ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ සෑහෙන ළඟාවීමක් ආස්වාද ප්‍රසවාසයේ කියන්නේ හිතේ දකින්න පුළුවන් නම් ඒ කියන්නේ හිතේලට තාම මත් වෙලා නැහැ. හිතේ දිගේ ගිහිල්ලා නැහැ. සමව සලකන්න ගන්න නමුත් ඒ හිතවිලි නැගීම නතර කරන්න උත්සාහ කරනවා කියලා කියන්නේ හිතවිලිත් එක පුංචි සියුම් දෝෂයක්. ද්වේෂයක් කියනවා. ඒ හිතවිලි තිබිච්චාම ගණන් ගන්න කියනකොට ඒ ද්වේෂයක් නැතුව ඉබේම හිතවිලි හැලෙනවා. එචා හිතවිලිත් එක ප්‍රතික්‍රියා නොකර සිටීම තමයි මේ හිතවිලි වලින් බේරෙන කියන ක්‍රමයකට කියන විතක්ක විජේ කියලා. විතක්ක විජේ කියලා හිතවිලි නැති කරන එක නෙවෙයි. හිතවිලි තුනට ගණන් ගන්න නැතුව තමන්ගේ පරමාර්ථයේ නැත්නම් තමන්ගේ අරමුණේ හිත පවත්නවා හිතවිලි නැතුව වගේ. උදාහරණයකට කියනවා නම් හිතවිලි එන්නත් කලින් ආස්වාද ප්‍රසවාසයේ තිබුණ සතියේ හිතවිල්ලට ගියාට පස්සේ ආස්වාද ප්‍රසවාසයේ සතිය නම් හිත තියෙන්නේ ඒ හිතවිල්ලෙන් හානියක් වෙලා නැහැ කියලා හිතනවා. ආස්වාද ප්‍රසවාසයේ ඉඳලා හිතවිල්ලට කියලා හිතවිල්ලෙන් හිතවිල්ලට හිතවිල්ලෙන් වේදනාවක් හිතවිල්ලෙන් සද්දවල දිගට ගියා නම් හානියක් වෙනවා. ගිහිල්ලා ආපහු එනවනම් නැවතත් ආනාපානෙටම හානියක් කරන්නේ නැහැ කියලා හිත හදාගන්නයි කියනවා. එතකොට හිත ධෛර්යමත් වෙනවා. මේ ඒ හැම එකකින්ම පශ්චාත්තාපයෙන් අවශ්‍ය නැහැ. ඒකෝටි බේම හිතෙලි හැලෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ අනිමිත් සමාධිය, පර සමාධිය ගැන සැකවිලි කියා දෙමින් දෙපාණන් දීලා සිටීමේ අනිමිත් සමාධිය කියලා කියන්නේ මාර්ග ඥානෙට ඉස්සර වෙලා පහළ වෙන එකක්. ඵල ඥානය කියලා කියන්නේ ඵල සමාපත්තිය කියලා කියන්නේ මාර්ග ඥානෙ පස්සේ ඇති වෙන එකක්. නමුත් මේ දෙක නිකන් හරියට මේ කරඬු වඩම්ම නැතාගේ බෑල යන ඇතු දෙන්නා වගේ අර මැද යන ඇටාට තෙලේ ඉන්න දෙපැත්තේ ඇතු දෙන්න නිසා තමයි නිසා අනිමිත්ත සමාධිය මේ අනිමිත්ත ශුන්‍යතාපහිත කියලා අනිමිත්ත සමාධියේ නිච්ච සංඥාවේ ඉන්න වේදනාවට බර චරිතවල තමයි අනිමිත්ත සමාධිය තුළින් ඇතුළු වීම සිදු වෙන්නේ. එතනින් නැතුව සංඥාවලට පැටලිලා අවුලක් කරගන්න කට්ටිය අනේ අපණීත සමාධිය යනවා. දෘෂ්ටි මුල් කරගත්ත කට්ටිය ශුන්්‍යත සමාධිය තුලින් වදිනවා මේ තුනෙන් එකක් දොරටු වෙනවා ඊට පස්සේ මාර්ගයේ පස්සේ ඵලය ලැබෙනවා ඔක්කොම සමාධි අවස්ථාවල් මේ මාර්ග ඥාට ඉස්සලා සහ පස්සේ තියෙන සමාධි දෙකක් තමයි මේ කතා කරන්නේ උත්කෘෂ්ඨ සමාධි. අර මැද තියෙන මාර්ග සමාධියේ තෙද වැටෙන්නේ ඊට කලින් තියෙන අනිමිත්ත සමාධියේ තියෙන නිදහස් බවත් ඒත් එක්කම එන ඵල සමාපatti නැවත නැවත සමාධින්න පුළුවන් මාර්ගසිත එක සැරේ පහළ වෙන්නේ ඵල සමාපatti සමාධින්න පුළුවන් නිසා වශී කෙරුවට පස්සේ ඒ ඵල සමාපatti ඉන්නකොට තේරෙනවා ඒක මේ නැවත ඇති නොවන නැවත මතු නොවන ස්ථිර ඥානයක් නිසා ඇතිවෙච්ච ඵලයක්. නවලෝකෝත්තර ශ්‍රීසත් ධර්මයේ සීකර්ම රත්නයේ අටවෙනි අවස්ථාව වූ අරියත් ඵලයේ ලැබීම නිවනේ සම්පූර්ණ වීමක්ද එසේනම් අරියත් ඵල අවස්ථාවේ සහ නවවෙනි අවස්ථාවේ එනම් පරිනිර්වාණ අවස්ථාවේ නිවන අතර වෙනසක් ඇද්දයි කර්ණාවෙන් පාදලෙන්නේ දෙනෙත ගෞරවයෙන් ඉල්ලා සිටිමි මේකට අතර මූල ධර්මානුකූලව මේ මතුවෙන ප්‍රශ්නයක් නමුත් වැදගත් ප්‍රශ්නයක් මේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ කිව්වහම සෝවාන් මාර්ග ඥානෙ ඵල ඥානෙ සකදාගාමි මාර්ග ඥාන ඵල ඥාන අනාගාමි මාර්ග ඥාන ඵල ඥාන නිවන් ආර්යත් මාර්ග ඥාන ඵල ඥාන සහ නිවන එතකොට ආර්යත් ඵලයයි නිවනයි අතර වෙනසක් තියෙනවද කියන එක වගේ මේ ප්‍රශ්නේ නගන්නේ සාමාන්‍ය අපේ අටුවාව පිළිඅර ගන්නවා කියනවායි කියලා නමුත් අර නිවනේ නිවීම දේශනා කරනකොට ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ දේශනා දිහා බලනකොට තේනවා එහෙම වෙනසක් තිබුණා හෝ නොවේවා හෝ ඒ සම්බන්ධයෙන් යෝගාවචරයට කල යුත්තක්. අරියත් ඵලයට වැටෙනාට පස්සේ ඒකම සිද්ධ වෙනවා. ඒකම වශී කරනකොට නිවන කියන එක අහම්බයක් නෙවෙයි. මම ඇවිල්ලා කියන්නේ මේකට තමයි කියලා යාට ප්‍රත්‍යක්ෂ වීමක් වෙනවා. ඒ නිසා දෙකේ වෙනසක් තියෙනවායි කිව්වත් නැතයි කිව්වත් සුවන් ආර්යත් මාර්ග ඵලයට පත් වුණාට පස්සේ ඵල සමාපත්තියට ගිය කෙනා නිවන් සාක්ෂාත් කරනවා කියලා වෙන කල යුත්තක් නෑ. ඒක ඉබේම හම්බ වෙන දෙයක්. ඒක නිසා කෙලස් කපා දැමීම සම්පූර්ණ ඒකෙන් මේ නිවන සඳහාම කියලා වෙන කල යුත්තක් නෑ කියන්නේ. නමුත් අතුවාවේ සාමාන්‍ය කියලා කියනවා නිවන් කෙලස් කැපීම කියලා කියන එකක්. නිවන කියලා අටවෙනි මාර්ග ඥානෙට ගියා, ඵල ඥානෙට ගියා. නිවන කියලා වෙනම මූල ධර්මානුකූල නැත්නම් දාර්ශනික වශයෙන් එකක් තියෙනවා කියන්නේ. ඉතින් ඒක ප්‍රායෝගික පැත්තෙන් එච්චර වැදගත්. මොකද සඳහා කල යුත්තක් නැහැ. මේ මේක සිද්ධ වෙන දෙයක්. සතිය ලක්ෂණතත් පච්චපට්ඨාන යන මොනවාද ඒ අප සතිය ප්‍රවෘත්ති විදේ දැනුවත් වී යුතුද කරුණාකර පැහැදිලි කර දෙන්න ප්‍රාචිත්‍ය දීපානන්ද ඉලාසිත මේක ඇත්තටම මේ අපිව කරන හැම රිට්‍රීට් එකදීම මේක කියනවා. ඒ සදා වෙනම මම කියන්නේ කිව්වට වෙලා ගන්න බැරි කමක් නැහැ. නමුත් මේ එච්චර විස්තර කරන්න බෑ ඒ නිසා ඕනම මේ අදත් ඔය CD වගේක් බෙදුවා හැම CD එකෙම පළවෙනි එක අහන්න. එතකොට මේක අනිවාර්යයෙන්ම කියනවා. විස්තර වෙනවා එක දෙකේ කොහෙන් හරි විස්තර වෙනවා. ඒක නිසා ඒ වගේ දෙයකට පොඩ්ඩක් අස්වාමී සමේ හොමුකන් දෙන්න කියලා මම ඉල්ලනවා. ආස්වාසී මුලමදාග සහ ප්‍රස්වාසී මුලමදාග බැලීමෙන් කුමක්ද? ආස්වාසී ප්‍රස්වාසී මුලමදාග බැලීම කුමක්ද? මේ දෙකෙන් ආස්වාසී ප්‍රස්වාසී මුලමදාග බැලීම කාර්මිකව පහදා දෙන ලෙස උභාංශී කාර්මික ඉල්ලා සිටිමි. මේක සාමාන්‍ය මතුවෙන්නේ සබ්බකාය පරිසංවේදී අසසිස්සාමීති සික්කති. සබ්බකාය පරිසංවේදී පස්සසිස්සාමීති සික්කති කියන ශික්ෂා පදය සතිපට්ඨාන පදේ විස්තර කරන තැනයි ඉතින් ඒ ආස්වාසය ආස්වාස කාය මුළුල්ලම බලන්නේ කියන්නේ යාන්ත්‍ර පටන් ගන්න තැන ඉඳලා අවසාන වෙනකම් බලන්න කියන එකට දෙන අර්ථයක් තමයි විස්තර කරලා කියන්නේ මුලමදාක බලනවා කියලා. ඒක කියන්නේ හරියට Taman ආයතනයක දොරටුවේ දොරටු පාලකයා නම් ඒ දොරටු පාලකයා Taman දොරටුවේ ඉඳගෙන බලනකොට ඒ ආයතන පෙරහැරක් ඇතුළට යනවා නම් ඒ පෙරහැරේ පිටින් පෙරහැරේ යන්න පටන් ගත්ත තැන කියලා ඒ දොරටු පාලේ දරනවා. ඊට පස්සේ පෙරහැර ඇදීගෙන ගිහිල්ලා ඉවර වෙනවා. ඉවර වෙච්ච තැන ගන්නවා පෙරහැර ගියයි කියලා. මන්දුන් ගෝර පෙරහැර බලා ඉන්නවනම් ඉතින් කසකාර වෙනකොට දන්නවා පෙරහැර පටන් ගත්තා. සන්දෝලිය කෙනෙක්ට පස්සේ නම් පෙරහැර ඉවරයි. ඉතින් මුළු එකම දැක්කයි කියලා කියන්නේ පෙරහැර මැද විතරක් නෙවෙයි අර මුල මැද අග. ඉතින් ඒකට සෙනගේ ඉස්සරහින්දදී පිටිපස්සෙන් ඉඳලා බෑ. තමයි සෙනගේ ඉස්සරහම ඉන්නෝනේ මුළු පද්ධතියම දකින්න. ඒකට පෙරහැර බලන්න ඉස්සලා බොහෝම කල්ලාතු ගිල්ල වාඩි වෙලා ඉන්න ඕනේ මේ වැඩේ කරන්න. මට මතකයි එකපාරක් අපි පෙරහැර බලන්න යනකොට මේ සෙනඟ. ඉතින් අපි පෙරහැර බලනකොට අලියගේ උඩ පැත්ත විතරක් මෙහෙම යනවා පෙන්නේ. ඊගාවේ පෙරක් ගන්නවා යනවා යනවා අපි හැබැයි කලින්ම ගෙදර ආවා. බස් එකට ඉක්මනටම අපි ආවා. පෙරහැර බලන්න බෑ. මොකද අපි ගිහිලා තියෙන පමණ. එතකොට අර ඉස්සරහින් ඉඳගෙන ඉන්න කට්ටිය හිටගෙන කට්ටිය ඔක්කොම ආස්සෙන් බලනකොට අත උඩ යන මනුස්සයා විතරක් කොහොම යනවා කියන්නේ. ඉතින් එතකොටත් පෙරහැර බැලුවා තමයි. නමුත් එතකොට පෙරහැර මුලමැදක බැලුවයි කියලා කියන්න බෑ. මුලමැදක බලන්නම් පෙරහැර පටන් ගන්න ඉස්සලා ගිහිල්ලා ඉවර වෙලා තියලා බස් එකත් අන්තිම බස් එකේ ඉන්නේ. ඒ මොකද දෙනක ඔක්කොම යනකම් ඉන්නවා. ඉතින් ඒක නිසා ආනාපානි කරලා කරලා දවසක ඉස්සරහාම ගිහිල්ලා වාඩි වෙලා මුලමැදක ඔක්කොම බලනවා කියලා කියන්නේ අර වරද්ද වරද්ද කරන එකේ ලැබිච්ච එක ගුණයක් තමයි. ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා වේදනා සංඥා දෙක සංසිද්ධියෙන් යන විට අදුක්කම සුඛ වේදනාවේ සිට බොහෝ වේලාවක් තිබෙන අතර වරිමර සුඛ දුක්ඛ වේදනා ක්‍රමේ නැවත අදුක්කම සුඛ වේදනාට වැටේ. වේදනා සංඥා හොඳින්ම සංසිඳනපත් විශාල ප්‍රමෝදහ ආලෝක කාලේ මේ අවස්ථාවේදී භාවනා නවතා දමයි. විකිසිකට මේ සිදුව නිසා එපා වීමක් වෙන ගතියක් ඇති වෙනවා. ඒ අර්ථයට මූල දෙන ආකාරය පිළිබඳව පහදා දෙනමින් කර්මාව ඉල්ලා සිටිනු. ඉතින් මේක හරි පාර කියලා තේරෙනවා නම් ඒ එපා වීම අපේක්ෂාවෙන් යන්න කියලා එපා වීම නිසා තමයි මේ වටිනා ගමන මගින් ගිලියෙන්නේ ඒ නිසා මේ දකින්න සීතිය වගේ මේ එපා වීමක් දැකපු දවසේ එපා වීම අයින් කළා මේක දැක ගන්න පුළුවන් එපා වීම කියන එක ඉතර ඝන බහල දෙයක් නෙමෙයි ලෑස්තිලා කියන්නේ ලෑස්තිලා ගියේ නැත්නම් ඒක අපිට බාධා කරන නිසා සූදානම් වෙලා යන්නේ එකයි මේකට කරන්න තියෙන්නේ අර පළවෙනිම ප්‍රශ්නේ වගේ මතක තියාගන්න හැමදාම මේ වගේ ටික ටික දිනු කරගෙන කරගෙන යනකොට නිවන් දකින්න තැනටම ගිහිල්ලා නතර වෙලා පහුවෙන්න තමයි තේරුම් ගන්නේ මම මේ ආසනෙට ගියා හෙට මම ඉවම කරන්නත් දිගටම යනවා කියන දාසේ ඊයේ යනකම් තේරිලා අද කට්ට පැන්නයි කියලා තේරෙනවා. ඊට ඉස්සරලාගේ ඇත්තටම ආසනෙට ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. ඒ මොකද හේතුව ඒ ආසනෙට ගියේ එකෙන් ගත්ත ආදර්ශයෙන් තමයි පහුවෙන්න එතෙන් ගියත් නතර වෙන්නේ නැතුව යන්නේ. අන්න ඒ වගේ ඒක සාතික වෙන්න ඕන, වශී වෙන්න ඕන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දීපදවීමේදී සමාධිය ඇතිවීම කර්මක ගැටලුවක් වී තිබේ. දිගින් දිගටම භාවනා කිරීමෙන් මේ தත්ත්වය තවත් උග්‍ර වේද උපදේශයක් ලබා දෙනමින් ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ මේ සමාධිය අකාරණ බුද්ධ ඥානසිකල කියන සමාහිත වික්‍රේ යථා භූතං ඥානාති පස්සති සමාධියක් ඇති වුණා නම් ඇත්ත ඇති ඇති පේනවා. ඒත් මේ රීපෙත වීමේදී සමාධිය බාධා වෙනවයි කියලා කියන්නේ Tamange උඳුරන් වල ප්‍රණීත භාවය නැති වෙලා ඇතුළට හිත නැමිලා මේ ළඩ සමාධියක් එනවා. ඒක නැත්තම් කුසීත සමාධියක්. ඒ ඒකට මේ සමාහිතෝ වික්කවේ කියන විදිහට ඒක සෞඛ්‍ය සම්බන්ධ සමාධියක් නෙවෙයි. සෞඛ්‍ය සම්බන්ධ සමාධියක් නම් මේ වෙන සිද්ධිය වෙන්නත් ඉස්සෙල්ලා ප්‍රෙඩික් කරන්න පුළුවන් තරමට ඇක්සිඩන්ට් එකක් වෙන්නේ ඉස්සෙල්ලා මේ මනුස්සයා මෙහෙට කපයිද මෙහෙට කමයිද කියලා හිතා ගන්න පුළුවන් තරමට සුද්ධ වෙනවා. ඒ නිසා මේකට සමාධිය වෙන්න පුළුවන්. හැබැයි මේක ලෙඩ සමාධියක් කියයි. ඒ නිසා හොඳට මේ වීර්ය අවශ්‍යයි. එහෙම නැත්නම් එතන ගියාට පස්සේ සමාධියට සතියේ මේ අනුග්‍රහය අවශ්‍යයි. දුර සත්‍යමත් වෙනවනම් මේ කරන වැඩේට කවදාක සමාධිය බාධා කරන්නේ නැහැ උදව් කරනවා. නාම රූප පරිග්‍රහ ඥාන ආස්වාසිය හා ප්‍රස්වාසිය විතර හඳුනා ගන්න ආකාරා සම්මස්ත ඥාන පිළිබඳ කාර්මික වී කහදා දෙන මැනවි දෙවන ප්‍රශ්නයේ ආගමන කෞද්‍යනික ලක්ෂණ පොදු ලක්ෂණ වලට යෑම සහ නොටින් ඇන් නොවින් විතක්ක ਵਿਚාර දෙක සතුටක් වීම තුළින් හඳුනා ගන්න ආකාරය පැහැදිලි කර දෙමින් ඉතාමත් බගෑත්ව ලියලා සිටිමි. ඉතින් මම මේ වගේ කියන ඇත්තටම මේ දිගට කරපු රිට්‍රීට් එක විස්තරක් කියවන්න හැම එකේම මේක විස්තර වෙනවා. මේකම නැවත කියන්න ගියාම මට ඉච්චර විස්තර කියන්න බෑ. මේ අද කරපු සාකච්ඡා හැටියට බලනකොට සම්මස්න ඥාන අවස්ථාවේ තමයි කියන්නේ අරමුණේ මුලමදාග දකින්න. ඊට ඉස්සෙල්ලා මේ තියෙන ආස්වාද ප්‍රසවාස කියලා වෙන් කළ දැනගන්න පුළුවන්. ඊට පස්සේ මේ ආස්වාසී මුලමදාග මේ ප්‍රසවාසී මුලමදාග කියලා තේරුම් ගන්න පුළුවන්. මුලත් එක්ක ආස්වාසේ දකින්න පුළුවන් අවස්ථාව පච්චේ පරිග්ගා වශයෙන් විස්තර කරනවා. මුලමදාග කියන තුනම දැකීම සම්මස්න ඥාන වශයෙන් පෙන්වන මේක ආනාපානීයටම සම්බන්ධ කන්නේ වේදනාවක තරහවක ආශාවක පවා මුලැමැදාක දකින්න පුළුවන් තත්ත්වයට එනකම්ම සම්මස්න ඥානෙ මෝරන්නේ. ඒක පෞද්ගලික ලක්ෂණ හා පොදු ලක්ෂණ වලට යෑම සතුවත් වීම තුළින් හඳුනා ගන්න ආකාරයේ ඒකේ මේ සිද්ධ වෙන්නේ සම්මස්න ඥානෙ ඉඳලා නාම රූප පරිච්ඡේඥාන්ට යනකොට ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනස නැති වෙන්න පටන් ගන්නකොට තමයි දෙකටම පොදු ලක්ෂණය මතුවීම අනිත්‍ය ලක්ෂණය වශයෙන් වශයෙන් පෙන්වන්නේ ඒක දැක ගන්න කරන්න කියනවා පට පටන් ගන්නකොට ගොරෝසු වෙලාවේදී හොඳටම දෙක වෙන් කරලා දැක ගන්න. එතකොට ඒක බල බල ඉන්නකොට ඒ දෙකේ වෙනස්කම් නැති වෙලා සමතත්වයටපත් වෙන බව කාවුවාම ඒක කම්මැලිකමට හේතුවක් කරගන්න තැක භාවනා ජීවුණක් කියලා අල්ලන්න පුළුවන් නම් මේ වෙන්නේ පොදු ලක්ෂණ පොදු පෞද්ගලික ලක්ෂණ ගෙවිලා පොදු ලක්ෂණට යෑමයි කියන අවබෝධය ඇති කරගන්න පුළුවන්. ඒක මම මේ වෙලාවේ දෙන්න කෙටි උත්තරයක්. කෙසේ නමුත් දැනට උගා කියනවා මේ ධර්මීය ආයතනයෙන් බෙදලා දීපේ CDs ඒවාගේ අරගෙන දවස් 7ක විතර යන රිට්‍රීට් එකක මුල දෙක තුන අහනකොට ගොඩක් වෙලාට විස්තර සහිතව දැක්කන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එතකොට මේ සමාප්ත වෙන්නේ අපිට ලැබිච්ච ලිඛිත ප්‍රශ්න. තව තියෙනවා විනාඩි 25ක් විතර කාලයක්. ඉතින් කාට හරි අතරමැදදී නැකන් ප්‍රශ්න තියෙනවා නම් ප්‍රකාශන තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලනවා. ස්වාමීන් වහන්සේ ආදී දේශනා කරේ ආසන්න සූත්‍රයේ හා සම්බන්ධ ඊට කලින් ආසන්න සූත්‍රය සම්බන්ධ චක්කු විඥානයි සෝත විඥානයි අපේ මේ ඉන්ද්‍රියන් ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය යම් කිසි මට්ටමක තියෙනකොට අපි ඒ ඉන්ද්‍රියන්ගේ පිට ඇතිවෙන ඇලීම් හා ගැටීම් වැඩි වෙනවා. දැන් වහන්සේ ගත්ත උදාහරණ තිරසන් සිංහේ සමහර විට ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. සමහරට ඔයිට කලිනුත් මම හිතන්නේ දැන් චක්කු විඥානය ගත්ත සමහර සතුන්ගේ ටැස් පේන වැඩි. ඒ කියන්නේ කුස්සෝ රාජායි නැත්තම් බකමුණු වගේ උගා පේනවා කියනවා. ඒකම දැන් බල්ලන්ට ඇහෙනවා මේ මේ සීමල කොලයක් වටනවා ඒත් ඇහෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි. දැන් ඒකම අපි තිරිසන් ලෝකේ අපායක් කියලා කියනවා. ඒකට මෙතන එක එක ප්‍රශ්නයක් තමයි වික්ෂාසතුන්ගේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය හුඟක් වැඩි. ඒක ඒකම අර සුනාමි අවස්ථාවේදී අපි දැනගත්තා වික්ෂාසතුන්ගේ කල්පනාවක් තමයි. එතකොට ඒ අපි හිතන්න අපායක් කියලා කියන්නේ ඒක ප්‍රශ්නයක්. නේද? ඒක හරිද කියන්නේ. ඒකම දැන් අපේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය එන්නේ අඩු වෙනවා නම් ඒකෙන් අපිට වාසියක් නේද වෙන්නේ අවාසියකට නේද දැන් අපේ අපි හිතමු යම් කිසි දෙයකින් අපේ ඉන්ද්‍රියන්ගේ පේන දේ නිසා අපිට බාධාවක් ඇති වෙනවා එලීමක් ගැටීමක් ඇති වෙනවා එතකොට මේ පෙනීමේ ප්‍රමාණය අඩු වෙනවා අපේ බාධාව අඩු ඔයතරම ඉන්ද්‍රිය බද්ධ ඥානය කල්පනා කරනකොට පේන තියෙන මේ ඔක්කොම බාහිරයේ තියෙන ඉදරංගේ හැකියාවල් දක්ෂකම් අඩුවීම කියන මත නමුත් මේ වැඩි වුණත් අඩු වුණත් ඒකට දක්වන ප්‍රතිචාරය තිරසංගතිය හෝ ඉදරංගේ ගතියක් නෙවෙයි භාවනාවෙන් තියෙන්නේ ඒ නිසා ඉදරං හොඳට පෙන්වා කියලා කියන්නේ දකින්නේ ආමිෂේනේතන ලෞකික දේ නමුත් එතන සමාධියක් දකින්නෙත් නැහැ ප්‍රඥාවක් දකින්නෙත් නැහැ දකින්න බෑ ඉදරංගේ ඒ වගේම ඉදරම් පිරිහුණයි කියලා කෙලස් පිටින් තියෙන අරමුණු නාවට ඇතුලේ තියෙන කෙලස් කොජ දාන්න ඉඩ තියෙනවනේ. ඒ නිසා මෙතන කතා කරන්නේ ඒ ඉදරම්ෙන් ලැබෙන අරමුණු කෙරෙහි අපෙන් ආශ්‍රව ධර්මයන් කොච්චර ගලනවද කියලා. ඒක එන ඉදරම්ගේ නතර කිරීමෙන් අඩු වෙනවා. ඉදරම් හොදට කියනට වැඩි වෙනවා කියන මූල ධර්මයක් නැහැ. ආශ්‍රව ධර්ම වැඩ කරන වෙනම න්‍යායයක් තියෙනවා. පිටින් එන සංඥා වෙනම තැනකට පහළ වෙන නිසා පිටින් එනවා කොච්චර වැඩි වුණත් භාවිත මනසකට බාධාවක් වෙන්නේ නැහැ. පිටින් ඒවා අඩුණයි කියලා ඒකෙන් ලාභයක් ඇත්තෙත් නැහැ. අතුලිත කෙලස් කෙලස් කියන්නේ මෙතන අනුශේ කෙලස් දිහා දැක්කේ නැහැ. ඒ නිසා ඉන්දිය භාවනා සූත්‍රයේදී සර්වචනාංශ කියනවා ඉඳුරන්ගේ ආරමුණු නම් ඒක පාලනය කිරීම නම් ඉන්දිය භාවනා කියලා කියන්නේ ಜಾති අන්දෝ එන රහත්ලා තියෙනවා. කිසිට එන්නෙම නැහැ. ඒක නෙවෙයි මෙතන කතා කරන්නේ එහෙම කෙනෙකුට භාවනා කරන්න කියා ඒක හීනමානින්වත් දෙයක් නෑ. ඒ නිසා මෙතන මේ කතා කරන පිටින් ඇතුළට එන අරමුණු ගැන නෙවෙයි, සංඥා ගැන නෙවෙයි. ඇක්චුලි පිටතට යන ආශ්‍රව ධර්ම සහ අනුශේධ ධර්ම. භාවනාවට වෙන්නේ නමුත් හීනමානයට එහෙම නැත්නම් මේ තාරාතිරංග වලට බලපෑමක් තියෙනවා. ඒ නිසා ඒ අධිකයි කියන හෝ හීන කියන කට්ටිය භාවනාව වලට පෙළඹෙනවා. ඒගොල්ලෝ වෙන වෙන පාර්ශව දිගේ තමයි වෙන දේවල් දිගේ තමයි ඇදලා යන්නේ. කො හීන මාන නිසා ලැජ්ජාව නිසා මේකට එන්න බෑ. එහෙම නැත්නම් ඒ අදි අතින්ද්‍රිය ඥාන තියෙන හැම කෙනාම ඒව ලොකු දේවල් කරගෙන ඒව ව්‍යාවෘත වෙලා භාවනා ශීශ්‍රයට යන්නේ ගසා කෑම වලට පෙළඹෙනවා. කෛරාටික තත්ත්ව වලටපත් වෙනවා. ධර්මයේ දිලිසං උපාය කියන ඒ වචනේ හරියට. ඒක සම්මත වචනයක් මනුස්ස ලෝකේ ඉන්න කට්ටියත් බර හරියක් ඉන්නේ එතන තමයි. මේ තිරසන් අපායේ ඉන්නවා කියන එක තිරසනෙක්ගේ කතාවක් නෙවෙයි. මිනිස්සු දාපු. තිරසනෙක් කතා කරුවොත් එහෙම මේ මේ මිනිස්සු කියන දේට මිනිස්සු ලෝකේ කියලා උන් කියන එකක් නෑ. කරපොත්තෙන් යවෝ කියන්නේ කරපොතු ලෝකයක් කියන්නේ. කක්කොට්ටෙන් යවනවා කියන්නේ කක්කොටු ලෝකයක් අපිනේ මේ හරුපයක් හදාන තේක මනුස්ස ලෝකයේ තිරසන්නු පහත් කරලා ඒ මනුස්සයාගේ තියෙන එක කෙලෙසක්. ඒ තිරසනකින් යවන ඌ එකට කියන වෙන නම. දැන් උදේ ස්වාමීන් වහන්සේ ඉක්තු වලට පාවිච්චි කරන දැන් තල කන්න ඕනේ නැහැ. නමුත් ඒ තිරසන් සතුන්ට ඒක බලපාන්නේ නැහැ. මොකද වෙන්නේ ඍතුට විතරයි. ඍතුට විතරයි. ස්වභාවික වරණයෙන් මේක සිද්ධ වෙනවා. ඒකම දැන් මේ ඔය සුනාමි අවස්ථාවේදී ඉතින් සතුට යම් කිසි අවබෝධයක් අපිට නැති වෙච්ච අවබෝධයක් තිබුණා කියලා කියන්නේ. එන්නේ අර සිත් ඇතුළත නැතික සමාධියේ සමාධියක් දැන් හිතට ඇතුළට නැමෙන එක ලෙඩ සමාධියක් නෙමෙයි. ඒතරට ඇතුළට නැමෙනකොට සමාධියක් එනවා. ඒ සමාධිය මේ වීර්යයෙන් උත්සාහන ලක්ෂණයෙන් පෝසවත් ලැබුවේ නැත්නම් ලෙඩ සමාධියක් වෙනවා. ඒ වගේම ඒ සමාධිය නිසා නැවතනස සතිය ජීවන අතර වුණොත් ඒ සමාධිය කොර වෙන්න පටන් ගන්නවා, ඇද වෙනවා. සමාධිය ආවත් ඒ සමාධිය නැවත සතියටම ලක් කරනවා. සතිය සතිය අරසාව සති එළඹීම එතන වීර්ය දිගට තිබුණ නැත්නම් ඒ සතිය ලෙඩ සමාධියක් සමාධිය ලෙඩ සමාධියක් වඩපත් වෙනවා. වීර්යයෙන් සහ සමාධියෙන් සමා වෙන්න. වීර්යයෙන් සහ සතියෙන් ආදාන නොලබන සමාධිය ඒ කියන්නේ සමාජයක් ලැබුණා කියලා සතුටු වෙච්ච ගමන් අපි වෙන්නේ සතිය වැටෙනවා. එහෙම නැත්නම් වීර්යය වෙනවා. එතකොට මේ සමාජයේ ටික වේලාවක් දිව්වට මොකද ඒක ඇත්තට සෞඛ්‍ය සම්පන්න සමාජයක් නෙවෙයි. සමාජයේ දිකට යන්න නිතරම සතිය ආධාරය අවශ්‍යයි. වීර්යය අවශ්‍යයි. ඒ නිසා සර්වචනසේ සම්මා සමාධිය විස්තර කරන්නේ සති උපේක්ඛා පාරිශුද්ධි චතුත් අධ්‍යාන. සතියෙන් සහ උපේක්ෂාවෙන් පිරිසිදු පන්නරේ ලැබෙන ලද චතුත් අධ්‍යාන. නිකන් චතුත් අධ්‍යානෙ නෙවෙයි. චතුත් අධ්‍යාන සමාධිය ආවත් ඒක වෙනද ආબોධයක් තියෙනවා සතියක් තියෙනවා. මේ ආපු ප්‍රශ්න දී ගත්තේ මේ ඩ්‍රයිවිං කරා. ඩ්‍රයිවිං කරනකොට ඒ ඩ්‍රයිවිං වලට ඩ්‍රයිවිං කරන බව දැනගන්න. දැන් ඔය පාරදී ඔය දුරදි යන ගමන යනකොට හැම තැනම ලියලා තියෙනවා mechanical sleep can kill a person කියලා. මේ ළඟ ඊයේ තමන මට රැයක් කෙනෙක් ගිහිල්ලා හැප්පිලා දෙන හොඳට මේ පැත්ත හැප්පිලා තියෙන්නේ. ඔළුව ගිහිල්ලා වින්ස්ක්‍රීන් එක වැච්චා වින්ස්ක්‍රීන් එක කඩලා ගියේ. ඩබල් කැප් එක. එතකොට හොඳ වෙලාවට මොනවක් අතලා. ඒ කියන්නේ 70 වෙද්දි නිින්ද ගිහින්. 70ක වේගෙන් යනකොට නිින්ද ගිහිල්ලා. ඉතින් එතකොට මේ ඒ සීතල වෙලා තියෙන හිත. ඒ කියන්නේ මේ ඒ යන්නේකේ තියෙන පාසුකම් මත ඉඳගෙන හිත ඇතුළට නැමුණා ඩ්‍රයිවිං කරන බව මතක නැහැ. තමන් ඉන්න කාරණාව මතක නැහැ. ඒ නිසා සක්මන් කරනකොට ආනාපානිය ආවට දාන්න එපයි කියනවා. ආනාපාන සක්මන් කරන බව මතක තියාගන්න කියනවා. ඩ්‍රයිවිං කරනකොට මොනදයි ආවත් තමන් ඩ්‍රයිවිං කරන බව මතක තියාගන්න කියන නිසා කායાનුකසනාවේ හිත නොයොදා ඔය යන මොන සමාධිය ආවත් ඒ කරකොල කියලා තමන්න හානි කරන්න ඉඩ තියෙනවා. හැම වෙලාවෙම රූප ධර්මයට, කායගත සතියට රූප ධර්මයට එක්ක සම්බන්ධය කඩා ගන්න නරකයි. කඩපු ගමන් ඒ වීර්ය සතිය කැරේ. එතකොට සමාධි විශ්ි සමාධිය දුවනවා ඒක ලෙඩ සමාධිය. ලාවක දුක් කාරණා සිනෝ කියලා අවස්ථාවේ ආනාපානේ ඉන්නකොට භාවනා කරනවා අමතකයි කියලා කවුද මතක් කරේ? පස්සේ ඒ කියන්නේ එතන ඉඩක් තියනවා කියන්නේ එතන සතියක් වැඩ කරලා තියෙනවා. නැත්නම් කොහොමද දන්නේ මම මේ ඉඩයි සතිය තිබුණේ නැහැ කියන්නේ? ඒ කියන්නේ අනිත් දවසේ ඒකට ඉඩ දෙන්නේ නැතුව කරන වෙලාවේ සතිය පවත්නවා. ඒකෙන් හොඳ ඉගියක් තියෙනවා. පස්සේ සතිය කියනවා ඉස්සල සතිය තිබුණේ නැහැ කියලා. ඒ කියන්නේ සතිය වග වෙලා තියෙනවා සතිය නැති වෙලා. එහෙනම් අනිත් දවසේ ආයේ ඒකම ආහාරයට අරගෙන එතෙන් යන්න දෙන්නේ නැතුව ඒක සතිපත් වෙන්න. ඒ කියන්නේ ඉඩ තියෙනවා. මේක මැෂින් එක තව සුසර කරතයි. තව ටියුන් කරන්න පුළුවන් කියන එකට අදහසක් තමයි ඔය දුව. දැන් වෙන ප්‍රශ්න නැත්නම් අපි කටයුතු වල නිමාව සටහන් කරන කියලා මම කරනවා යෝජනා කරනවා. නම් විවි පදනම් වශයෙන් පින්නම් වදනා කීදී මතක් කරනවා අද 2011 වෙනි වර්ෂයේ ජූලයි මාසයේ 30 වෙනිදා අද දින මේ භාවනාවේ වැඩසටහන පැවැත්වීමේදී පැවැත්වීමට අවශ්‍ය සහස්කම් සැපීමේදී සහභාගී වූ පිළිස සඳහා ඊළඟ පස්සේ සැප ආදීමට දායකත්වය ලබා දුන් සහ ස්වාමීන් වහන්සේ වැඩම කිරීම සඳහා ප්‍රවාහන වීදම් ලබා වලට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා කියලා සාර්ථකයේ ආයතන වශයෙන් සඳහන් කරනවා. ඒ වගේම අද දවසේ කටයුතු හරියට අපි සැලසුම් කරපු පරිදිම බාධාකින් කරදරයකින් අවහිරකින් තොරව කරගෙන යන්න ලැබුණා. ඒකේ කාන්තේම මේ උදව් කරපු සංවිධානය කරපු අයගේ කරුණාව නිසා සංවිධාන ශක්තිය නිසා ජීවිත දෙයක් පෙනී වගේම නොපෙනී විශාල පිරිසුදව කරනවා ඇති. ඉතින් අපි දවස පුරා රැස් කරගන්න දේ කුසලය පෙනී නොපෙනී උදව් කරන ලද සියලුම සත්පු සමණ්ඩල වලට අපි සාදර සිටින් අනුමෝදන් ශීසයෙන් අනුමෝදන් කරමු. ඒ සියලු දෙනාම මේ සාදරයෙන් අනුමෝදන් කරන ලද පින අනුමෝදන් වෙලා සුඛී සුපත් භාවයටපත් වේවා. ඒ වගේම මතරත් අපි කරන මේ ශාසනික කටයුතු වලට මේ විදිහටම අනුග්‍රහ කිරීමෙන් ශාසනයටත් අනුග්‍රහ කරත්වා කියලා අපි කරුණාවේ සාදුකාරයක් පවසනවා. ඒ වගේම අපි තනි වැඩි දෙමාපියෝ ඥාති මිත්‍ර හිත මිත්‍ර ආදී ශිල් දනාම මේ සභාවේ මේ ඉන්නවන සතුටින් සාදු කියාවි. මේ සභාවේ නැත්තම් ඉන්නා තැනක සිටක් මේ කරගන්න පින දකිත්වා දැකලා සාදු කියා පින් අනුමෝදන් වීමේ සප සාදා ගනිත්වා කියලා කරුණාවේ නමස්කාරය. අපකටත් මේ පින් එකසේ හේතු වීමෙන් මේ ගමන් කරන මාර්ගයේ යම් බාධක මාර්ග පොදු කරදර තියෙනවා ඒ වගේ දුරවන් වේවා කල්යාණ මිත්‍ර ආශ්‍රේ සත්‍ධර්මස්සෝණේ අපිට ලැබීමෙන් අකල්යාණ මිත්‍ර අපණ්ඩිත අමනෝච්චෝගෙන් වෙන්වීමෙන් අසත් ධර්මයෙන් වෙන්වීමෙන් අපිට ඍජු ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් අවසාන පරමාර්ථයට යාගන්ට මේ පින 100 හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව කරනවා. සියදාසින් අපි ඊතාවතාතාදී ගාථා සත්‍යයනා කරමින් දවසේ වර්තතාන නිමව සතා එක්තාවතාචරම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං අපේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එක්තාවතාචරම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං අපේ භූතානුමෝදන්තු එක්තාවතාචරම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු දේශනං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 සතං සාගමෝ හෝතු යාව නිපාන පත්‍ය සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වතා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං

acho.